නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සබ්බ පාපස්ස කරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතං බුද්ධාන ශාසනං සදා බුද්ධ සම්පන්න පින්වත්නි බෞද්ධ නැත්තන් විදියට අපි හැම නිමේෂයකම ගත කරන හැම නිමේෂයකම බුදුරජාන් වහන්සේගේ අවවාදයට අනුව කටයුතු කරන්න ඕනේ. ඒකයි අපි ධර්ම ශ්‍රවණය කරන්නේ. ඒ අවවාදයට අනුව කටයුතු කරන්නේ නම් හැම නිමේෂයකම ලෝභ, දේශ, මෝහ කියන අකුසලයන් වලින් හිත පිරිසුදු කරන්න කල්පනා කරන්න ඕන කටයුතු කරගන්න ඕනේ. අලෝභ අද්වේෂ අමෝහයන්ගෙන් හිත පුරවා ගන්න කුසලයන් වර්ධනය කරගන්න හැම නිමේෂයකම කටයුතු කරන්න ඕනේ. ඉතින් අද දවසේ අපි මේ වගේ කාරණාවකින් ආරම්භ කරන්න හේතු වෙන්නේ අපි සම්මාදිට්ඨිය ගැන කතා කර කර හිටිය වෙලාවේ ඊයේ දවසේ කල්පනා කරා කතා කරගත්තා අපි නොදැනුවත්වම මිත්‍යා දෘෂ්ටිය මිත්‍යා දෘෂ්ටිය විදිහට නොදැනගෙන වැඩිලා තියෙන යම් යම් අපහසුතාවයන් පිළිබඳව සාමාන්‍ය ජීවිතය ගැන සාමාන්‍ය ජීවිතය අපි කොහොමද ධර්මයට මේවා ගලපගන්නේ කියන එක ගැන නිවන් මාර්ග ධර්මදේශනාවේ යම් සාකච්ඡාවක් කරන්න ඕනේ කියලා. ඒ මොකද බුදුජානක වහන්සේ දේශනා කරනවා මිත්‍යා දෘෂ්ටිය මිත්‍යා දෘෂ්ටිය විදිහට දනීද සම්මාදිට්ඨිය සම්මාදිට්ඨිය විදිහට දනීද එපමණකින් ඒ තනත්තා සම්මාදිට්ඨික වේ කියලා ඒ මොකද අර වැරදි දෘෂ්ටිය තේරුම් ගන්නම සම්මාදිට්ඨියක් ඕනේ. තේරුම් ගත්ත පමණින් එයාට එයා සම්මාදිට්ඨිකම වෙන්නේ නැහැ. එතකොට ඒ කියන්නේ මගේ ළඟ මිත්‍යා දෘෂ්ටිය උපදිනකොට මට තේරෙන්න ඕනේ ඒක මිත්‍යා දෘෂ්ටියක් ඒක තේරුමක් නැති දෙයක් වැරදි දෙයක් කියලා. ඉතින් මේ සඳහා අපි හැම වෙලේම බුදුරජාණන් වහන්සේ මොකක්ද දේශනා කරලා තියෙන්නේ ඒක අපිට මේකට ගලප ගන්න පුළුවන්ද කියලා බලන්න ඕනේ. තුන් ලෝකයක් අවබෝධ කරගත්ත බුදුරජාන් වහන්සේ දේශනා කරපු ධර්මයක් තියෙනවා පින්නත්. ඒ තියෙන ධර්මයට අනුව අපි අපේ ජීවිත හැඩගස්ස ගන්නකොට අපිට හොඳට තේරෙනවා නම් ලෝභ දේශ මොහ අඩු වෙනවා කියලා තවත් මේකට අමුතුවෙන් නිර්වචන වුණ වෙන්නේ නැහැ. ඒකද අපි හොඳින් බලමු මේ කරන කාරණාවට මොකද කරන්න ඕනේ කියලා. වැඩියෙන්ම අපිට ගැලවෙන්න බැරි දේවල් බොහෝමයක් තියෙනවා. අපේ හිත ඒවායින් ගැලවෙන්න අපි බයයි. මේ ලෝකයේ තියෙන මොකක්ද බලවේගයක් වගේ දෙයකට අපි බැඳිලා ඉන්නවා. නේද? හැම වෙලේම අපි බලවේගයේ යමක් ඉල්ලන ගතියක් තියෙනවා. අපි ඒ මොකද අපේ තියෙන අසරණකම හින්දා. ඒ ඉල්ලන අයට දොස් කියන්න නෙවෙයි. දෙවියන්ගේ පිටිපස්සේ බොහෝ දේවල් ඉල්ලගෙන යන අයට දොස් කියනවා නෙවෙයි. වෙන කාගෙන් ඉල්ලන්නද කියලා වගේ අදහසක් තියෙනවා. අසරණකම් වෙනවා ජීවිතේ. අසරණකම් වෙන්නේ බලාපොරොත්තු නොවන ආකාරයේ නේද? කරදර එනකොට. අපි ගැඹුරු අපි ගැඹුරෙන් තදින් යම් යම් දේවල් වල එල්බගෙන ඉන්නවා පින්නත් නේද එල්බගෙන ඉන්නවා මොනවද ළමයින්ගේ ශරීර වල එල්බගෙන ඉන්නවා ආදරෙන් එල්බගෙන ඉන්නවා මේවා රැක ගන්න ඕනේ මේ කොටස රැක ගන්න ඕනේ කියලා දැඩි අදහස් අපිට තියෙනවා මගේ නේද මගේ මේ දේවල් මගේ මේ දේවල් මේවා කොච්චර මට ලෙන්ගතුද මේවා කොච්චර මගේද කියලා මමනේ දන්නේ ඒක කියලා ඒ වගේ අදහස් අපිට තියෙනවා ඉතින් මේ දේවල් වලට කරදර කරදර හිරිහර එනකොට මොන පැත්තකින් හරි අසනීපයක් නම් ඔන්න නේද දන්න බෙහෙතක් කරලා බලනවා ඊට පස්සේ විශේෂඥ වෛද්‍යවරයෙක් ළඟට ගිහිල්ලා බලනවා ඒකත් හරියන්නේ නැත්නම් ආය මේ නේද මොනවාරි දේශීය වෛද්‍ය ක්‍රමයක්කට කටයුතු කරනවා ඒකින්වත් දෙදෙත් හොයාගන්න බැරි නම් මොකවත් කරන්න බැරි නම් දැන් ඉතින් හිත් ගිනි ගන්න පටන් ගන්නවා දැන් මොකද කරන්නේ නේද මොනවද කරන්නද වෙන කාට කියන්නද වෙන නේද ඇත්ත කතාව ඒකද නැද්ද? නේද? එතකොට ඉතින් කවුරුත් කියන්නේ කරන්න පුළුවන් දෙයක් කරමු. නේද? ඇත්තක් වුණත් කමන්නේ නැහැ. බොරුවක් වුණත් කමන්නේ නැහැ. නේද? කෝ ගන්නවා කේන්දර කොලේ. නේද? හ්ම් කියලා ඉතින් එතෙන්ටයි වැටෙන්නේ. මොකක් හරි තැනකට වැටෙනවා. නේද? ඊට පස්සේ වෙන්නේ මොකද්ද? තවත් අමාරු වල වැඩන එක එක තැනකට ගිහිල්ලා කියනකොට තව එකක් කියනවා තව තැනකට ගිහිල්ලා කියනවා තව එකක් කියනවා ඊට පස්සේ මේ දේ කරොත් හරියටම හරියනවා කියනවා අහවල් බලපෑම තියෙනවා කියනවා ඒවා කරාට පස්සේ හරි ගියේ නැත්නම් ගිහිල්ලා කිව්වොත් එහෙම කියනවා ඇයි මේ මෙතන වරද්දගෙන කියනවා නේද මේ වගේ එක එක එක එක දේවල් පිටිපස්සේ අපිට යන්න වෙලා සමහර වෙලාවට පන්සලේ බුද්ධ පූජාව තියෙන තියනකොට බුදුරජාණන් වහන්සේට බුද්ධ පූජාව තියෙන විදිහත් දේවාලයකට සමහර දේවාල වලට ගිහිල්ලා නේද? ඒ දේවාල වලට දේව පූජාව තියෙන විදිහත් කොතර වෙනස්ද කියලා වань බෞද්ධ නේද? ගඟෙන් නාලා සුදු පිරිවට ඇඳලා නේද? ඈ ඉඳුල් කරන්නේ නැතුව අර පළතුරු ටික ලෑස්ති කරගෙන බුලත් පොලොක්කෝම එලලා අර තට්ටුවේ හ්ම් ඒ පළතුරු හොදලා බොහොම අපූර්වට ඒවා තියාගෙන නේද? සුදු ඇඳලා ඔළුව උඩ අරක තියාගෙන හ්ම් කය ගානක් පොලිමේ ඉඳලා එහෙනම් තමයි දේව පූජාවට යන්නේ. බුද්ධ පූජාව කොහොමද දන්නේ? පන්සලට දාන කෙනා වෙලාවේ. නේද බොහෝ දිනෙක මුතු කුඩයක්වත් බුද්ධ පූජාවට අල්ලන්න කල්පනාවක් නැහැ. ඒ තරනේ පාත්‍ර ටිකවත් හරියට හොදන්නේ නැහැ. ඔළුව උඩ තියා යනවා මන්නම් දැකලා නැහැ. හ්ම් නේද? පළතුරු එහෙම හොඳට හොදලා අර දෙකට වෙනසක් තියෙනවා. ඒ මොකද මගේ අතුලාන්ත සරණාගමණය නැහැ. හරිද? කරදර එනකොට අපි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මේ කරදර නැති කරගන්න මොනවද තියෙන්නේ කියලා බලන්නේ. බලන්න හිත යෙදෙන්නේ ඇයි මට පළමුවද දෙවනුවද තෙවනුවද බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මහා සංඝරත්නයේ සරණයි කියලා අපි කිව්වා සරණයි කියන්නේ සරණ පිහිට එතනින් තියෙනවා කියන එකයි නමුත් මම එතන මොනවද කියලා තියෙන්නේ කියලා මගේ හිත වැටෙන්නේ නැහැ එතන හොයන්න හරිද පෝලිං ගණන් වල ගිහිල්ලා ඉන්නවා පාන්දර නැගිලා කියලා නම්බර අරගෙන ඉන්නවා විශේෂඥ වෛද්‍යවරු හම්බ වෙනවට වැඩිය නේද? හරි අමාරුයි. මහා පාන්දර යන්න ඕනේ, ගිහිලා ඉන්න ඕනේ පොලිම වල ඉඳ ගන්නවත් නැහැ එතන වල හිටගෙන හ්ම් නම්බරේ ගන්න. අරගෙන ඉතින් මොකක් හරි එකක් ඒවා හරි ලොකුයි අදුස්සමාන විදිහට කියන්නේ. දෘශ්‍යමාන දෙයක් තියෙනවා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ. විනිවිද පේන දෙයක් තියෙනවා. ඒකට අපි කැමති නැහැ තරම්. නොපෙනෙන බලවේගයත් එක්ක ඉන්න එක හරි සහනයක්. ඇයි? එයාට ඔක්කොම බාර දෙන්න පුළුවන්. මෙතන තියෙන්නේ මං කරන්න ඕන වැඩේ. මං කරනවාට එකද එකද ලේසි වෙන කාට හරි බාර දෙන එකද ලේසි බාර දෙන එක ලේසිනේ මම මොන හරි කරන්න ගියම මට වැඩ තියෙනවා ඒකින්ද අර ඔක්කොම හොඳ කරලා දෙන ඒවයි කරදරයි ඔක්කොම මම වෙන කාට හරි බාර දෙනවා වේවා වේවා වේවා වේවා වේවා ලැබේවා ලැබේවා පෙනේවා දැනේවා නේද ඔය ඔය එහෙම එහෙම කරලා දෙන්න කියලා නිල්ලන්නේ නේද ඉන්නත් නේ ඔන්න ඔය මානසිකත්වය අයින් කරගන්න හරිම අමාරුයි. මම ඒක ලේසි කියලා කියන්නේ ඒක හරිම අමාරු දෙයක්. ඒකට අවශ්‍ය කරන්නේ තමන්ගේ ශක්තිය. තමන්ගේ බලය. තමන්ගේ ජවය. මොන බලය ජවයද? මානසික වේගය, මානසික ශක්තිය. හරිද? ඉතින් මේකට අපි බයයි. මම ඊයේ යන්තම් මතක් කරා සුළු දරුවාගේ වයස මම හිතන්නේ මොකද්ද වයසක් යනකම් එක වයසකදී කොණ්ඩේ කපවන්න බැරි වුණොත් තව මොන මොකක් හරි වයසක් යනකම් ආයෙ කපන්නේ නැහැ. හොඳ නැහැ කියනවා. <laughs> මේක කවුරු හරි කරමු කිව්වොත් බයයිද නැද්ද? බයයි. හ්ම් තරුණ පියවරු වෙලා මට කියනවා අනේ හාමුදුරනේ බලන්නකො. හරිද? ළමයාගේ නල වලට පල්ලෙහෙන් ඇහැ ළඟට එනකම් කොණ්ඩේ වෙයිද? ළමයා හැම වෙලේම ඒකට හොරෙන් බලන්නේ. දැන් ළමයා වපර වෙනවා කියලා දොස්තරලත් කියනවා මේ කොණ්ඩේ කපලා දාන්න කියලා. හරිද? මං නම් කැමතියි කපන්න. මං කියන්නේ කපලා දාන්නකො. හ්ම් බෑ. අපේ නෝන මහත්තයා ටිකක් කැමති නෑ. නෝන මහත්තයාගේ අම්මා නම් කොහොමත්ම කැමති නෑ. ඊට පස්සේ මොනවා හරි ඉසේකක් මොකක් හරි හදනොත් කියන්නේ කියන්නේ මේකයි නැකත නෑ. හ්ම් පහුගිය වතාවේ සාමාන්‍ය පෙළ ළමයින්ට නේද? සාමාන්‍ය පෙළ ළමයින්ට විෂයන් 10ට නැකත් 10ක්. හරිද? අපි මේ එළඹෙන යුගය කියන්නේ පින්නත් විද්‍යාත්මක යුගයක්. මේ විද්‍යාත්මක යුගයේ මේ මේ අනවශ්‍ය මේ නොපෙනෙන බලවේගවලට අපි යෙදීම අපේ රටට ඉස්සරහට යන්න තියෙන ලොකු බාධාවක්. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ එහෙම ඒවා නැහැ. බුදුරජාණන් වහන්සේ ඉතාම පැහැදිලිව ඒහිපස්සික ධර්මයක් දේශනා කරා. විමසලා බලන්න කියලා ධර්මයේ දේශනා කරා. අකාලික වූ ධර්මයේ ඕනම යුගයකට ගැලපෙන ධර්මයක්. ඉතින් එච්චර වටින ධර්මයක් තියාගෙන අපි මේවා පිටපස්සේ දුවන්නේ මොකද මේ කියන එකයි ප්‍රශ්නේ තියෙන්නේ. හොයන්නේ නැති එකයි ප්‍රශ්නේ. හොයන්නේ නැහැ පින්නත් නේ. මම මගේ ශක්තිය උරගා බලන්න කැමති නැහැ. ඒකින්ද කබලෙන් ලිපට වැටෙනවා. එහෙනම් පළවෙනිම කාරණාව නැකත රාහු කාලය මේ වගේ දේවල් කෙරෙහි අපි බුදුරජාණන් වහන්සේගේ මතය මොකක්ද කියලා ඔයාලා බලා ගන්න ඕනේ. මොකක්ද බුදුරජාණන් වහන්සේ නැකත් ප්‍රතික්ෂේප කරාද? නැහැ. නැක ප්‍රතික්ෂේප කරේ නැහැ. බුදුරජාණන් වහන්සේ මේ නැකත බලා ගන්න හැටි දේශනා කරා. නේද? කොහොමද බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේ නැකත බලාගන්නේ? සත්‍යද නැකත කියලා එකක් තියෙනවා තිබ්බා ඉන්දියාවේ දවස්වල. ඒක තමයි කලාතුරකින් අවුරුදු ගානකට සැරයක් එන නැකතක්. ඒක බොහොම බලගත්ු නැකතක්. හරි. අන්න ඒ බලගත්ු නැකත බුදුරජාණන් වහන්සේ දේශනා කරා ඒ නැකතටත් වඩා ප්‍රබල නැකතක් බෞද්ධයාට ඇති කරගන්න පුළුවන් Taman ළඟ කියලා. වැඩක් කරද්දී. හරිද? එතකොට මේ වේලා කුලේ අරගෙන ගිහිල්ලා නැකත් බලන එකක් නෙමෙයි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ. ඒ නැකත එහෙම නෙවෙයි. හරිද? සාහු කාලයක් නෙවෙයි ඒව ධර්මයේ සඳහන් ඒවා නෙවෙයි බුදුරජාණන් වහන්සේ දේශනා කරා නැකත බලා ගන්න හැටි. නැකත හදා ගන්න හැටි. මොකක්ද කාය කර්ම වාග් කර්ම මනෝ කර්ම පිරිසිදුව යම් කිසි කෙනෙක් යම් වැඩක් පටන් ගන්නවා නම් ඒක සත්‍ය දැනකට වැඩිය ප්‍රබලයි කියලා. ඒ කියන්නේ කයෙන් වැරදි නොකර වචනයෙන් වැරදි නොකර සිතුවිලි වලින්වත් වැරදි කරන්නේ නැතුව. දැන් අපි ව්‍යාපාරයක් පටන් ගන්නවා කිසිම නේද? හුඟක් අය මොන හරි වැඩක් පටන් ගන්න ඉස්සෙල් දවසේ ඉඳන් මොකද? පංචශීලය කඩා ගන්නවා, පස්වෙනි සිල්පදේ කඩා ගන්නවා. නේද? පටන් ගත්ත දවසේ වෙලාවෙ ඉඳන් පංචශීලය කඩා ගන්නවා. ඉතින් බොරු කියනවා ඇති තරම්. එන වචනේ වරද්ද ගන්නවා. ඊළඟට සමහර වෙලාවට ඒ වැඩ පටන් ගන්න ඊර්ෂියාවෙන්, ක්‍රෝධයෙන්, වෛරයෙන්. එතකොට ආන් ඒවා නැතුව ළමයාගේ කොණ්ඩේ කපා ගන්න ඕන නම් දැන් දිනේ පහුවෙලා නම් හරිද? ඔන්න යෝජනා කරන්න ගිහලා නැන්දම් මට. මොකද්ද? එහෙනම් අපි මෙහෙම කරමු. අපි අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු නැකතට වැඩ කරන්න ලෑස්ති කරගමු. සතියක් අපේ ගෙදර අපි එකතු වෙලා දැඩි අදිෂ්ඨානයෙන් සිල් ආරක්ෂා කරමු. දන්නවද? පංචශීලය ආරක්ෂා කරමු. එකතු වෙලා කට්ටිය. හරිද? ඒතර බොහොම පින් දැස් වෙනවා. ආවාසයක් හදලා පූජා කරනවට වැඩිය පින් දැස් වෙනවා පංචශීලය ආරක්ෂා කරන කෙනා. හරි දැන් හරි දැන් ලොකු බලයක් ගොඩනගාගත්ත ලොකු පිනක් සිද්ධ කරගත්තා. දැන් ඔය දෙයියන්ට පින් අනුමෝදනා කරනවා. හරිද? එතකොට දෙවියෝ මොකද පරිණිරාණ සූත්‍රයේ තියෙන්නේ කොහොමද? නේද මේ වගේ බොහෝ පින්දස් කරගත් අය දෙවියන්ට පුණ්‍ය අනුමೋದනා කරපුවාම දෙවියෝ අම්මා කෙනෙක් දරුවෙක් බලා ගන්නවා වාගේ ඒ කටිව ආරක්ෂා කරනවා. එහෙනම් කට්ටිය එකතු වෙලා මේ මොන අහවල් දෙයට වැඩිය මට බුදුරජාණන් වහන්සේ විශ්වාසයි. බුදු පියාණන් වහන්සේ විශ්වාසයි. ධර්මයේ විශ්වාසයි. හරිද? අපේ වැඩිහිටි භාවනා කරන ඇත්තෝ එඩිතරව දැන් ඉතින් වැඩේ පටන් ගන්න ලෑස්ති වෙනවා. එදිතර වෙන්න ඕනේ. හරිද? අපි මේ නැකත පැත්තකට දාමු. බුදුහාමුදුරන්ගේ නැකත පටන් ගමු. අපි නැකත විශ්වාස කරනවා. කාගේ නැකත විශ්වාස කරන්නේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරපු නැකත විශ්වාස කරනවා. එහෙනම් යම් සුබ දෙයක් පටන් ගන්න ඉස්සෙල්ලා සීලයෙන් පේවෙන්න. හරි ඒකනේ අපිට තියෙන ආයුධය. නේද? ඊට පෙරදී එහාට ගිය දේවල් පිනක් සිදු කරගන්න පුළුවන් මොකද්ද? යම් භාවනාවක යෙදෙන්න. හරි සතියක් තිස්සේ යම් භාවනාවක් යෙදෙන්න. සීලයෙන් පෝෂිත වෙලා භාවනාවෙන් ශක්තිමත් වෙලා යම් කිසි කෙනෙක් නිවැරදි අදිෂ්ඨානයකින් යමක් පටන් ගන්න පින්නත් නේ බලන්නකො සිද්ධ වෙන දේ. හරි. ඉතින් අපි බය ඇයි? අපි බය මේකයි. හරි ඊළඟට හරියට ගැටලු වෙනවා. කෙනෙක් ඉන්නවා තද කර්මයක් තියෙන කෙනෙක්. අපි ඔයගේ වැඩක් කරාට පස්සේ ඒ ඒ ඒ කර්මානුරූපව එයාට මොකක් හරි සිද්ධ වෙනවා. ඔන්න කට්ටිය කියන්නේ මොකද්ද? හ්ම් ඒක තමයි උනේ යන්න බය. මම දන්නේ එක තැනක එක ස්වාමීන් වහන්සේ නමක් තමන්ගේ සංඝාවාසය හැදුවා. සංඝාවාසය හදනකොට නැකත් බැලුවේ නැහැ. හරිද? ඊට පස්සේ උන්වහන්සේ ඉතින් මේවට අපි මොකටද නැකත් බලන්නේ කියලා නැකත් බැලුවේ නැහැ. බලන්නේ නැතුව මේ සංඝාවාසය හදනකොට ඒකේ ඒ සංඝාවාසය හදන ලොකු බාසුන් නැහැ මරුණා. මගද දැන් මොකද කරන්නේ දැන් ඕක මද මුළු මේ සසරම විනාශ කරගන්න ඕක ඇති පස්සේ කරුණු කාරණා හොයලා බැලුවා බලනකොට මෙයාට රුධිර පීඩනය තිබුණ කෙනෙක් අධි රුධිර පීඩනය තිබ්බ කෙනෙක් හරිද ඒක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ ඒක තියෙද්දි මෙයා හැමදාම හැන්දෑවට නේද මොනවද අර කියන්නේ මත්පැන් නෙවෙයි ඊට වැඩි දේවල් වගේක් තියෙන්නේ මත්පැන්. ගංජා, එක එක ඒවා කියලා කියන ආන් ඒවා එක දිගට පාවිච්චි කරපු කෙනෙක්. ගොඩ දෙනෙක් අවවාද කරලා තියෙනවා. මෙයා බෙහෙත් දෙන එක පැත්තක තියලා අන්න අර මත් බෙහෙත තමයි පිස්සු බෙහෙත තමයි දීලා තියෙන්නේ. එතකොට මොකද උනේ? ඔන්න මරණයට හේතු ඒක. කිසි කෙනෙක් චෝදනා කරේ නැහැ. ඊට පස්සේ ආපු බාසුන් නැහැ අපූර්වට මේක ඉවර කරා. හරිද? කිසිම කෙනෙක් චෝදනා කරේ නෑ මේක නැකත් හින්දා කියලා ගෝලයක්වත් කිව්වේ නෑ මේක මේ තනත්තාගේ භාවිතයේ වැරද්ද. හරිද? මේ වගේ තියෙන නොයේකුත් දේවල් හින්දා අපි අපේ අත්දැකීම් වලින් මේ නැකත් සම්මත කරගන්නවා. හැබැයි කවුරුවත් කතා කරන්නේ නැහැ. මං කියන්න මෙහෙම. අසාර්ථක වෙන විවාහ කීයක් නැකත් බලලා හදාගත්තේවද? <laughs> නේද? එතකොට ඒවට නේද? ඒවා පිළිබඳව කතා කරන්නේ නැහැ. නැගතර කරා නම් හරියන්න බෑ ඔක්කොම ටික. දැන් ඇයි අපි බය මේ අදුස්මාන බලවේගයට බයයි? ලෝකපාලක කියලා කවුරු හරි ඉන්නවා කියලා හිතාගෙන. එයාට තමයි මේ ආඥා කරන්නේ. අනේ මට මම නැගතර හරියට ඔයාගේ වෙලාවට මම වැඩ කරන්නම් කියලා. තමන්ගේ ශක්තිය උරගා බලන්න ඕනේ. හරිද? තමන්ගේ ශක්තිය තමයි සීලයෙන් ලැබෙන ශක්තිය. ධර්මයෙන් ලැබෙන ශක්තිය ධර්මයේ භාවිතයෙන් Tamanට ලැබෙන මානසික ශක්තිය අන්නේ ශක්තිය උරගා බලන්න දැඩි වෙන්න. ඉතා දැඩි වෙන්න එතෙන්දී. හරිද? මේ තියෙන සම්ප්‍රදායන කුල තියෙන අන්න ඒවයි සම්ප්‍රදාය කඩන්න ඕනේ. සම්ප්‍රදායන කුල ඇවිල්ලා තියෙන වැරදි දේවල් තියෙනවා නම් ඒව අයින් කරන්න ඕනේ. හරිද? සම්ප්‍රදායට ඇවිල්ලා තියෙන වැරදි දේවල් තියෙනවා නම් ඒ සම්ප්‍රදාය අයින් කරන්න ඕනේ. සම්ප්‍රදායට ඇවිල්ලා තියෙන නිවැරදි දේවල් තියෙනවා නම් ඒවා ආරක්ෂා කරගන්න ඕනේ. දැන් එතකොට එහෙනම් නැකත් කියන ඒවා ගැන ඔය පිළිවෙතටයි යන්න වෙන්නේ. ඊළඟට තව જાතියක් තියෙනවා. හරියට කරදර වෙනවා gedara. හරියට හිරිහැරෙනවා. එක දිගට මේ කරදර වෙනකොට කොයි පැත්තෙන් විසඳන්න හැදුවත් විසඳන්න බෑ. එකක් විසඳනකොට 10ක් විතර එනවා ප්‍රශ්න. එහෙම කාලවල එනවද නැද්ද? ඒ මොනවද දන්නේ ඒ කාලවල? ඒ කාලවල අපිට ධර්මානුකූලව හොයාගන්න පුළුවන් වෙන්න ඕනේ. අපි හොයන්නේ ධර්මානුකූලව නෙවෙයි. ආය යනවා කේන්ද්‍ර පොළේ අරන්. ගිහිල්ලා ගියාම කියනවා අවුරුදු 7ක් අපල ඇත. අවුරුදු 5ක් අපල ඇත කියලා කියනවා. දැන් මොකද කරන්නේ? ඒ දෙන උපදේශ වල මම දැකලා තියෙන එකයි අපලයින් වෙන්න කරගන්න පුළුවන්. ඒ තමයි බෝධි පූජාව. හරිද? නමුත් පින්නන්නේ මේක මිත්‍යා දෘෂ්ටිකව කරන්න හොඳ නැහැ. මේක දැනගන්න ඕන මොකද්ද කියලා. අපේ ජීවිතයට ඍජුවම බලපාන බලවේගයක් තියෙන මොකද්ද? අපි පිටිපස්සෙන් ගොනාගේ පිටිපස්සෙන කරත්තේ වගේ එන බල බලවේගය මොකද්ද? කර්මය, කර්මය. පෙර කරපු කර්ම. එහෙනම් කාලයකට පුණ්‍ය කර්මයන් ඉස්මතු වෙනකොට පාප කර්මයන් කරපු පාප කර්මයන් වලට වැඩි උඩට එන්න හම්බෙන්නේ කාලයකට පාප කර්මයන් නිස්පතු වෙනකොට කරපු පුණ්‍ය කර්මයන් යට යනවා. එතකොට එහෙනම් අපල කියන ඒවා ඇත්තනම් ඒක ඇත්තද නැත්ද කියලා අපිට කතා කරන්න අවශ්‍යතාවයක් නැහැ. ජ්‍යොතිෂය ගැන කතා කරන්න ඕනේ අපි ධර්මයට ඒක ගලපමු. අපල කියන එක ඇත්තනම් කියලා උපකල්පනයකට එනවා. ඒක උපකල්පනයක්. ආ ඇත්තනම් නැත්නම් කොන්දේසියක් ගන්නවා ඉතින්ලා. ඇත්තනම් ඒක ලියුනේ උපන් වෙලාවටයි. කේන්දරය හදලා තියෙන උපන් වෙලාවට. එහෙනම් උපතින්ම ආපු එකක් මේ කාලෙදී කරදර වෙනවා කියලා. මේ කාලෙදී කරදර වෙනවා කියලා උපතින්ම ආවනම් ඒක පෙර භවයන් වල කරපු කර්මයක්. නේද? එහෙනම් පටිසන්ධීමක්. නිකන් වෙන්න බෑනේ. නිකන් වෙන්න බෑනේ. එහෙනම් කර්මය වෙනස් කරගන්න විදිහ ගැන බලන්න වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරාද කර්මය වෙනස් කරන්න පුළුවන් කියලා. උදුමයක් මේක. හරිද? වැඩිමනක් බෞද්ධයෝ හිතාන් ඉන්නේ කර්මය වෙනස් කරන්න බෑ කියලා. හරිද? වැඩිමනක් බෞද්ධයෝ හිතාගෙන ඉන්නේ කර්මය වෙනස් කරන්න බෑ කියලා. කර්මය වෙනස් කරන්න බෑ කර්මය විඳින්න ඕනේ කියන මතය තිබුණේ කාගේද? බමුණන් යන්න හරියටම හරි. බමුණන්ගේ එක තිබ්බේ. බමුණන්ගේ විතර නෙවෙයි තව නම දානවා. බඹුණංගේ සහ බැමිණියන්ගේ නින්දා කරන්න එපා නින්දා කරනකොට තමයි හරියන්නේ. බමුණන්ගේ සහ බැමිණියන්ගේ තමයි ඒක තිබ්බේ. ඉතින් ඒකට මොකද කරේ විඳින්න ඕනේ නැහැ කියලා මොකද කරේ වතුර බහගෙන හිටියා, ගිනි තැප්පා නේද? බල්ලෙක් වෙන්න තිබ්බ කර්මයක් මට තියෙනවා කියලා බල්ලෙක් වගේ හිටියා. හරිද? හරකෙක් වගේ හිටියා. ඉතින් එක එක විදිහට හිටියා. ඉතින් එහෙම ඉඳද්දි කර්මය ගෙවල ඉවර කරන්න හැදුවා. ඒ වගේ පින්වත් මේ අපල ගෙවල ඉවර කරන්න හදනවා අපි. බුදුරජාණන් වහන්සේ ගිහින් අර නිගණ්ඨයන්ගෙන් ඇහුවා දැන් මොකද ඔය වතුර බහැලා? පව් හොදනවා. දැන් කොච්චර හේදිලාද? දන්නේ නැහැ. <laughs> තව කොච්චර හේදෙන්න තියනවද? දන්නේ නැහැ. මොකුත් දන්නේ නැහැ. ඒ වගේ අපේ බමුණන්ගෙනුයි බැමිණියන්ගෙනුයි අපි අහනවා දැන් අපල කොච්චර ගෙවිලාද? <laughs> දන්නේ නැහැ. තව කොච්චර ගෙවන්න තියනවද? දන්නේ නැහැ. නේද? එතෙන්ට නෙමෙයි අපි වැටෙන්න ඕනේ. නේද? අපේ අසරණකමට එකම පිහිට ධර්මය. ධර්මයේ තියෙනවා කර්මය වෙනස් කරන්න පුළුවන් විදිහ. කොහොමද? භාවිත කාය, භාවිත සීල, භාවිත චිත්ත, භාවිත ප්‍රඥා කියලා. හරිද? කයෙන් වැරදි නොකර වාසය කිරීම සීලය નિවැරදිව ආරක්ෂා කිරීම කුමන හෝ තමන් පිළිපදින සීලයක් નિවැරදිව භාවිතා කිරීම નિවැරදිව පාවිච්චි කිරීම භාවිත චිත්තය කියලා කියන්නේ චිත්ත ඒකාග්‍රතාවයක් ඇති වෙන විදිහට තමන්ගේ සිත සකස් කර ගැනීම ඒ කියන්නේ භාවනාවක යෙදিলা නේද හිත එකඟ කර ගැනීම ඊළඟට භාවිත ප්‍රඥා කියලා කියන්නේ විදර්ශනා අවබෝධයක් ඇති කර ගැනීම එහෙනම් පින්වත්නි අන්න බෝධි පූජාවෙන් මේක සිද්ධ වෙනවා යම් ප්‍රමාණයකට හැබැයි කරන විදිහටයි හරි කරන විදිහටයි හුඟක් දෙනෙක් බෝධි පූජාවේදී අරමුණු කරන්නේ මොකක්ද? බෝධියට අධිග්‍රහිත වූ දෙවියා. එයාගෙන් තමයි පිට ගන්න යන්නේ. එයාගෙන් පිට බෝධියට අධිග්‍රහිත වූ දෙවියෝ භූමාට දෙවියෝ ඉන්න පුළුවන්ද බැයිද? පුළුවන්. ඒක කිසිම ප්‍රශ්නයක් නෑ පුළුවන්. එයාගෙන් පිට ගන්න නම් මොකද කරන්න ඕනේ? එයාට බොහෝ පින් පින් දෙන්න ඕනේ. එහෙනම් බොහෝ පින් රැස් වෙන්න නම් අපි බොහෝ පින් කරගන්න ඕනේ. බොහෝ පින් කරගන්න විදිහ කොහොමද? බෝධියට මල් පූජා කරන එකට වැඩිය ඒකත් කරන්න ඕනේ. ඒකෙත් බොහෝ පිනක් සිද්ධ වෙනවා. අඩු කරනවා නෙවෙයි. නමුත් බුදුරජාණන් වහන්සේගෙන් කියලා කුඩදත්ත බ්‍රාහමණය ඇහුවා බොහෝ පිනක් කරගන්නේ කොහොමද කියලා. එතකොට කුඩදත්ත බ්‍රාහමණයට බුදුරජාණන් වහන්සේ දේශනා කරා සාංගික දානයක් දෙන්න කියලා. ඊටත් වැඩිය පිනක් කියලා අපලායේ දේශනා කරා සංඝාවාසයක් හදලා පූජා කරන්න කියලා. ඊටත් වැඩිය පිනක් කරගන්න ඕනේ කියලා දේශනා කරපළා දේශනා කරා. ගුණදන පැහැදිලා සරණාගමණය ඇති කරගන්න කියලා. ගුණදන පැහැදිලා සරණාගමණය ඇති කරගන්න කියලා. එරුවන් ගුණ දැනගෙන නිවැරදිව සරණාගමණය තමන්ගේ අතුලාන්ත හැඟීමකින්. අපේ යත්ත බුද්ධං සරණං ගච්ඡාමි කියලා කියනවා දසදහස් වාරයක්. නමුත් සරණාගමණය නැහැ. ධම්මං සරණං ගච්ඡාමි කියනවා දසදහස් වාරයක්, කෝටි ප්‍රකෝටි වාරයක්. නමුත් සරණාගමණය නැහැ. සමහර ඇත්තන්ගේ ඉතින් අපි දැනගන්න ඕනේ මේක හරියටම කරන්න නම් බුදු ගුණ, ධම්ම ගුණ, සංඝ ගුණ ඇතුළට තේරෙන විදිහට හොයන්න ඕනේ. හරිද? ඊට පස්සේ ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරා සමාදන් වෙලා සිල් ආරක්ෂා කරන්න කියලා. හරි? ඔන්න ඔය විදිහට පින්නත් මේ කරණාගමනේ ඊළඟට සමාදන් වෙලා සීලය ආරක්ෂා කිරීම. ඊළඟට මල් සුවඳක් අහග්‍රහණය කරන මොහොතක මෛත්‍රිය වැඩි වීම, භාවනා කිරීම, විදර්ශනා වැඩි වීම. මේවා බොහෝ පින් දැස්සෙන දේවල්. එහෙනම් අපි දැනගන්නවා gedaraක. හරියන්නේ නැහැ එක දිගට කරදර එනවා. පරණ පරණ කර්ම එන්න තමයි එන්නේ. මේවා නවත්ත ගන්න බොහෝ කර්ම කරන්න ඕනේ. බොහෝ පුණ්‍ය කර්ම කරන්න ඕනේ. එහෙනම් හරියට බෝධි පූජාව කරමු. හරිද? හරියට බෝධි පූජාව කරන්න ගියා නම් බෝධින් වහන්සේ ළඟට ගිහිල්ලා මොනවද අපිට මෙනෙහි කරන්න තියෙන්නේ? මේ වගේ මහා සාන්ත බෝරුකක් යටදී නේද සම්මා සම්බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වුණේ මහා බෝධිසත්වයන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වුණේ මේ වගේ බෝරුකක් මුලදී නේද කියලා බුද්ධාලම්බන ප්‍රීතියක් ඇති කරගන්න ඕන පළවෙනියෙන්ම ඊළඟට ආනන්ද බෝධිය ගැන මේ අත දන්නවා ආනන්ද හඳුරන්න මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කරේ මන් නැති වෙලාවට මම මාව මතක් කරගන්න මතක් කරගෙන වන්දනා කරන්න මෙන්න මේ බෝධින් වහන්සේ කියලා. එහෙනම් බුදුරජාණන් වහන්සේ වගේ කියලා අදහසක් බෝධින් වහන්සේ ගැන ඇති කරගන්න ඕනේ. අපේ ඇත්තන්ට ඒ අදහස තියෙනවද නැද්ද? තියෙනවනේ. ඒකනේ ගිලම්පස පූජා කරන්නේ දෙන්න. නේද? ඒකනේ දහත් පූජා කරන්නේ. ඒකනේ මල් පූජා කරන්නේ. නේද? ආ. ඒතකොට බුදුරජාණන් වහන්සේ කියලා අදහස තියෙනවා. නමුත් ජයසිරිමා බෝධින් වහන්සේ ගැන ඒක නෑ වගේ මට පේන්නේ. දැකලත් නෑ ජයසිරිමා බෝධින් වහන්සේගෙන් කප්පන් ඉල්ලනවා. කට්ටිය ගිහිල්ලා. කප්පම කිල්නවා. නේද? අපි කාට හරි අපි කාට හරි කැම ටිකක් දෙනකොට අහවල් දෙය කරලා දෙන්න මම කැම ටිකක් දෙන්නම් කියලා එහෙම කියනවද? නෑ. හැබැයි ජයසිංහ බෝධින් වහන්සේ ළඟට ගිහිල්ලා එහෙම කියනවා. මගේ දරුවාට ළමයෙක් නෑ ළමයෙක් ලැබෙන්න කටයුතු කරලා දුන්නොත් මං කිරිබිඩු ටිකක් ගෙනත් දෙන්නම් කියනවද නැද්ද කට්ටිය කියනවද නැද්ද කියනවා කියන්නේ එහෙම නෙවෙයි කියන්නේ බාර වෙනවා කියලා කරන්නේ නැද්ද බාර වෙනවා කියලා කියන්නේ වෙන මේ වැඩේ කරලා දෙන්න කරලා දුන්නොත් මම කිරිපිටු දානයක් කරන් එනවා. කොච්චර කැපද බලන්න මේ වැඩේ. බුදුහාමුදුරුවන්ට කිරිපිටු දාන ගේන්නම් කියන වැඩේ කරලා දුන්නොත්. ආවල් ලෙඩේ හොඳ කරලා දෙන්න කියලා කිරිපිටු දානයක් බාර වුණා කියනවා. එහෙමද වැඩ ඒකට පුංචි අතිකාරමකුත් දීලා එන්නේ. මොකද්ද? නේද? පඳුරක් ගැට ගන්නවා කියලා එකක් කරලා එනවා. නේද? එතකොට ඒවා යහපත් දෘෂ්ටිද? නෑ නේද යහපත් දෘෂ්ටි නෙවෙයි යහපත් දෘෂ්ටියේ වැරදි දැකීමක් තියෙනවා අපිට. ඒක අපි එහෙම කරන්නේ එහෙම කරපුවම හරියනවා කියලා. හරිද? සමහරුන්ට හරි ගිහින් තියෙනවා. ඒක වැඩි. මේ දරුවෝ ලැබෙන්න ඉන්න අයට හරි අසනීප වෙලා තින්න අයට එක්ක හොඳ වෙනවා එක්ක මැරෙනවා දෙකෙන් එකයි එක්ක ලැබෙනවා එක්ක නොලැබෙනවා දෙකෙන් එකක් වෙනවනේ. ඔය වෙන්න තියෙන දේ වෙන්න තියෙන සම්භාවිතාව දෙකෙන් එකයි. එතකොට ගිහින් පඳුර ගැට ගහපින් තමයි ඒක උනා කියලා භාගයට භාගයක් හිතනවා පඳුරකට ගාවින්ද තමයි මේක උනේ කියලා. ඇයි සම්භාවිතාව දෙක එකයි? නේද? එතකොට භාගයකම කොටසක් හිතන්නේ පඳුරෙන් හින්දා කියලා. නේද? එතකොට අනිත් අය සද්ද නැතුව නිකන් ඉන්නවා. උනේ නැති කට්ටිය සද්ද නැතුව නිකන් ඉන්නවා. එතකොට කට්ටිය එල්බ ගන්නවා මේකින්ද තමයි මේක උනේ කියලා. මේකින්ද තමයි මේක උනේ කියලා. ඉතින් අන්න ඒක අතහැරලා හරි විදිහට බෝධි පූජාව කරන්න ඕනේ. බෝධි පූජාවේදී අපි නියමාකාරයෙන්නේ බුදු ගුණ මෙනෙහි කරන්න ඕනේ, දහම් ගුණ මෙනෙහි කරන්න ඕනේ, සග ගුණ මෙනෙහි කරන්න ඕනේ, නිවැරදිව වන්දනා කරන්න ඕනේ. අතුලාන්ත හැඟීමකින් බුදුහාමුදුර හම්බුණා වාගේ කියන අදහසකින්. ඊළඟට තමන්ගේ සීලය පරාමර්ශනය කරන්න ඕනේ. හරිද? මම මෙච්චර කාලයක් මගේ සීලය කැඩෙන කැඩෙන වාරයක් ගන්න සමාදන් වෙවි සමාදන් වෙවි ආරක්ෂා කරනවා කියලා තමන් එතෙන්ට වෙලා අඩුම ධර්මයෙන් මේ වෙනකම් භාවනාවක් කරලා නැත්නම් තමන් කරපු ත්‍යාගශීලීව තමන් කරපු ත්‍යාගානුස්සතියක් වඩන්න ඕනේ. කැපකිරීම තියෙනවා තමන්ගේ ජීවිතේ කරපු ඒකුත් යහපත් දේවල් වලට. නේද? ඒවා කර ඒවා ගැන මෙනෙහි කරන්න ඕනේ. එහෙම නැත්නම් හිත එකඟ කරන භාවනාවක දෙන්න ඕනේ. විපස්සනා භාවනාවක දෙන්න ඕනේ. අඩුම ධර්මයෙන් සත්‍යක්‍රියාවක් කරන්න පුළුවන්කම තියෙන්න ඕනේ. මගේ ජීවිතය මම මෙන්න මේ ආකාරයට සීලවන්තව ගුණවන්තව ආරක්ෂා කරනවා ඒ ගුණානුභාව බලයෙන්වත් කියලා අඩුම ගන්න සත්‍යයක් ක්‍රියාවක් කරන්න පුළුවන්. ඊර්ෂ්‍යාකම්, කුහකකම්, ක්‍රෝධකම්, වෛරීකම් නේද? හ්ම් මේවා අරගෙන උතෙන්ට ගිහිල්ලා හරියන්නේ නැහැ. අන්න ඒව නිවැරදිව තමන්ගේ සීලය ගුණය අතට අරගෙන සත්‍ය ක්‍රියාවක් කරන්ඩ හරියට සිල් සමාදන් වෙන්න භාවනාවක් කරන්ඩ අන්න එහෙම කරලා දෙවියන්ට අන්තිමට පුණ්‍ය අනුමෝදනා කරලා දෙවියන්ගේ මොකුත් ඉල්ලන්න යන්න එපා දෙවියෝ ඉතින් ටික බලාගන්න. ඉල්ලන්න යන්න ඕනේ නැහැ. හරිද? ඉතින් ඒක හින්දා ඔන්න ඔය විදිහට බෝධි පූජාව හරියට කරන්න. ඒකට හැබැයි මතක් කරලා තෙල් ಜಾති 7යි, මල් ಜಾති 7යි, 7යිද 9යිද මන්ද? 9යි නේද? පාට මල් 9ක් ඕනේ. තෙල් ಜಾති කීයක්ද මන්ද ඕනේ? නේද? ඒවා මතක් කරලා අරයන්ද? අඩුම ගානේ බුදු ගුණ 9ට මල් 9යි කියනවා නම් ඒත් කමන්නේ. එහෙමද මේ? නෑ නෑ මොකද්ද මල විකාර වැඩක් මේක. හ්ම්. ඉතින් මන් දන්නේ නෑ මට තේරෙන්නේ නෑ. ඉතින් කොහොම හරි කොහොම හරි මේ මිත්‍යා දෘෂ්ටිය කඩා ගන්න ඕනේ අපේ අතෝ. හරිද? හරියට නිවැරදිව බුදුගුණ වන්දනාවක් කරලා ආශිර්වාද ඇති කරගන්න පුළුවන්කම ඇති කරගන්න ඕනේ. තමන්ගේ අතුලාන්ත ශක්තිය උපදවා ගන්න ඕනේ. හදිඋණියන් ආදී ගැන මොකද කියන්නේ? බොහෝ පිං කියන ඇත්තන්ට හදිහුණියන් ආදිය ඔය එක එක එක එක මලයක් වූ පෙරේතයෝ බඳගෙන ඉව කරන්නේ. ඔය සත්තුන්ට කිට් වෙන්න බෑ. හරිද? කිට් වෙන්න බෑ. අමනුෂ්‍යයන්ට කිට් වෙන්න බෑ. එතකොට අමනු ඔක්කොම එකට කතා කරමු අපි අමනුෂ්‍ය දෝෂ කියලා. මේවා හින්දා අයියෝ විඳින දුක. ඒක මම දන්න දැරියකට අපේ අපේ මුළු පරම්පරාවම වැහුණා. 100 අයින් වෙනකොට ආ කියනවා කියනවා ආ කියනකොට මුත් අයනවා කියනවා මුත් අයනකොට පරණ පරණ කට්ටිය ඔක්කොම එනවා. හරිද? අන්තිමට මොකද කරේ? එයා කැමති කෙනාව විවාහ කරලා දුන්නා. එයාට බය වුණා ඔක්කොම ඊට පස්සේ. කවුරුත් ආය ආවේ නැහැ ඒකත්. හරිද? ගොඩාක් දෙනකොට වෙලා තියෙන මේවා මානසික වශයෙන් බලපාන දේවල් බව දන්නේ ඉතින් මේ වාගේ එල්බ ගන්නවා පින්නත්. මේ වාගේ එල්බගෙන මොකද කරන්නේ මහා ලොකු ව්‍යසන සිද්ධ කරගන්නවා. හරියට ඔය අසරණකම දැකලා කපටිය මොකද කරන්නේ හොන්දට රවට්ටනවා. හොන්දට රවට්ටනවා. හරිද? ගෙනල්ලා හදනවා මල් බුලත් අට්ටු හදනවා ගෙවල් වල හදලා ඉවර වෙලා වීදුරු තියනවා දැහැන් හදනවා අද මේ මේ ළඟදී දැන් එක්කෙනෙක් ඉන්නවලු මේ එයා එයා ඒවා කරන්නේ මේ අර එයාගේ දැහන හදලා ඒක ඩිජිටල් කැමරාවකින් තමයි ගිහිල්ලා මේ ඡායාරූප ගන්න. අරගෙන ඒ කැමරාවේ තමයි පෙරේතය භූතය ඉන්නවා කියලා පෙන්නන්නේ. අය අරගෙන එක එක හැඩතල තියෙනවනේ. ඒ වගේ මේෙන් ඉන්නවා මේෙන් ඉන්නවා කියලා පෙන්නනවා. මිනිසුන්ම හරි මම මේ වචනේම කියන්නේ තුට්ටු දෙකට දානවා. අසරණ වෙච්ච මිනිස්යාව තුට්ටු දෙකට දානවා. හරිද? කලා පෙළලා පීඩාවෙන් සංසාර රෝගයෙන් වෙලා තියෙන අබැද්දියින් හරිද? ඊ타ත්ම බිඳුවටම වැටලා ඉන්න කර කියාගන්න දෙයක් නැතුව නේද කර්ම වේගයේ ඇවිල්ලා ඇවිල්ලා ඒ කර්ම වේගයේ හින්දා කර කියාගන්න දෙයක් නැතුව ඉන්න කෙනාව එයාගෙන් උපරිම ප්‍රයෝජන ගන්නවා අර අසරණ කෙනාගෙන් ඉතින් අපේ අම්මලා තාත්තලා තමන්ගේ දරුවන්ට තියෙන ආදරේට ස්වාමියා භාර්යාවට තියෙන ආදරේට ඉතින් මොකද කරන්නේ වෙන කරන්න දෙයක් නැහැ කියලා නේද අත් රිදෙද්දී කකුල් රිදෙද්දී කොන්ද රිදෙද්දී ඉතින් දුවනවා නේද? දුව දුව දුව දුව පාට පාට නූල් අරන් එනවා මුට්ටි අරන් එනවා නේද? තහඩු කෑලි අරන් එනවා රක් කරනවා ඉතින් බලාගෙන ඉන්නවා අද හරියයි හෙට හරියයි. ඒකින්ද කළ යුතු දේ හරියටම කරන්න දැනගන්න ඕනේ. එහෙනම් මොකද කරන්න ඕනේ මේ පංචශීලයේ ආරක්ෂා කරන කෙනාට බොහෝ පින් රැස් වෙනවා. භාවනා කරන කෙනාට බොහෝ පින් රැස් වෙනවා. ඉතින් ගෙදර පිරිසිදු කරන්න ඉස්සෙල්ලාම හරියට. හරදර ගොඩ තියෙනවනම්, අදිහෝනියන් කියලා හිතෙනවනම්, අමනුෂ දෝෂ කියලා හිතෙනවනම්, ගේ පිරිසිදු කරන්න ඕන ඉස්සෙල්ලාම හරියට. හොඳට ගේ පිරිසිදු කරලා එක තැනක බුදු පිළිම වහන්සේ නමක් වැඩ වාසය කරගන්න ඕනේ. දවසකට එක සැරයක් හොඳට බුද්ධ වන්දනාව සිද්ධ කරන්න ඕනේ. බුද්ධ වන්දනාව සිද්ධ කරලා දැඩි අදිෂ්ඨානයක් අරගෙන කැඩෙන කැඩෙන වාරයක් ගානේ නැවත සමාදන් වෙවි සමාදන් වෙවි පංචශීලය ආරක්ෂා කරන්න ඕනේ. ඊළඟට භාවනාවක් පුරුදු වෙන්න ඕනේ. හරිද? ගෙදර බොහොම පිරිසිදු තැනක් බවට පත් කරගෙන ක්‍රමානුකූල තැනක් බවට පත් කරගන්න කොච්චර දුප්පත් තැනක් වුණත් කමක් නැහැ. අර කුණු ගොඩවල් එහෙම ඔක්කොම අයින් කරලා දාලා. ආන් එහෙම කරපු කෙනෙක් බොහෝ පින් රැස් කරගෙන. අදිහුණියන් කරලා තියෙන අමනුෂ්‍යය අල්ලගෙන නම් ගියා. අමනුෂ්‍යයට ඉන්න බෑ. බොහෝ පින් තියෙන තැන්වල අමනුෂ්‍යෙන් ඉන්න ඉන්න බෑ. ඈතට විසි වෙනවා කියලා කියනවා. ඈත ඉඳන් එයාලා බලන් ඉන්නවා කියනවා අනේ මේ පින්වන්තයා මට පින් ටිකක් දුන්නොත් කියලා. හරිද? එහෙනම් හොඳම තොවිලේ කරන් තියෙන්නේ එහෙමයි. හරි කියන දා කරලා බලන්න. කියන හින්දා කරලා බලන්න. හැබැයි ගෙවල් හොඳට පිරිසිදු කරන්න ඕනේ. නේද? පිරිසිදු කරලා දිනපතා බුද්ධ වන්දනාව කරන්න ඕන. බුද්ධ වන්දනාව විතරක් කරලා බෑ. හොඳට නේද? හොඳට දුන් අල්ලලා හොඳට තමන් පේ වෙලා කටයුතු කරන්න ඕනේ. මොනවෙන්ද සීලයෙන් පේ වෙන්නේ? හ්ම් කැඩෙන කැඩෙන වාරයක් ගන්න නැවත සමාදන් වෙයි සමාදන් වෙයි සීල ආරක්ෂා කරන්න භාවනාවක් සිදු කරන්න දවස ගානේ සත්‍යක්‍රියාවක් කරන්න හරිද ඒ ඔක්කොම කරලා අවශ්‍ය නම් තේරුම දැනගෙන කර්ණීයමේ සූත්‍රය රතන සූත්‍රය මහා මංගල සූත්‍රය ආදී සූත්‍රයක් තේරුම දැනගෙන හැඟීමෙන් එහි තියෙන කරුණු තමන්ගේ ජීවිතයට එකතු කර ගනිමින් ඒ සූත්‍ර ධර්මය සජ්ජායනා කරනවා. හැබැයි තේරුම දැනගෙන. මහා බලගත වෙන්නේ එතකොටයි. ආයෝග 108 පාරක් තේරුම නොගැදෙන නොදැනගෙන 108 පාරක් කියනවට වැඩිය තේරුම දැනගෙන හරිද? තේරුම දැනගෙන එකවතාවක් කීමෙන් තමන්ගේ චිත්ත ශක්තිය වර්ධනය හරිද? සිහියෙන්. සිහියෙන් ඒක කරන්න. එහෙම කරනකොට මොකද වෙන්නේ? තමන් තුළ බොහෝ කුසල් රැස් වෙනවා. ඉතින් භාවනාවක් කරන්න කරලා බලන්න මං කියන හින්දා මොකද වෙන්නේ කියලා. යම් ඉතා ප්‍රබල අකුසල වේගයක් නම් ඒක නවත්තන්න අමාරුයි. නමුත් ඔය තියෙන අසනීප වගේ දේවල් බොහෝ දේවල් අයින් වෙනවා. ඒ විතරක් නෙවෙයි අමනුෂ්‍ය දෝෂ නම් කොහොමද තියෙන්නේ? තියෙන්නෙම නෑ කොහොමද? හරි. මම ඒකයි කිව්වේ ඕක අර කපුවට බාර දුන්නාම ලේසි. මම කියවනේ වෙන කාට හරි බාර දුන්නාම ලේසි කියලා මේක කරන්න තියෙන කාටද? මං අහනවා. මල් 10ක් පූජා කරන එකද මල් 1000ක් පූජා කරන එකද අමාරුයි? මල් 1000ක් අමාරුනේ. මල් 1000ක් පූජා කරන එකද මල් 10000ක් පූජා කරන එකද අමාරු. 10000 අමාරු. මල් 10000ක්ද මල් දසලක්ෂයක් පූජා කරන එකද අමාරු. දසලක්ෂය අමාරු. මල් දසලක්ෂයක් පූජා කරන එකද පන්සිල් රකින්න එකද අමාරු. හා කොහොමද අමාරු? පන්සිල් රකින්න එක අමාරුයි. එහෙනම් මල් දසලක්ෂයක් පූජා කරනවට වැඩිය පූජාවක් Taman පංචශීලය ආරක්ෂා කිරීම බුදුදාන වහන්සේනේ. මොකද බුදුදාන වහන්සේ බලාපොරොත්තු වුණා ඒක. මල් බලාපොරොත්තු වුණාද? නෑ මල් බලාපොරොත්තු වෙන්නේ නෑ. එහෙනම් අන්න ලොකුම පූජාවක් තියෙනවා. ඒ පූජාවෙන් පුදන්න බුදුහාමුදුරන්. හරිද? නේද? බය නැතුව බය නැතුව බුදුරජාණන් වහන්සේ ඉස්සරහා දේශනා කරන්න පුළුවන් නම් තමන්ට ගිහිල්ලා කියන්න පුළුවන් නේද? ඉමානු ධම්මාය ධම්ම පටිපත්තියා බුද්ධං පූජේමි එඩිටරව කියන්න පුළුවන්ද කියලා බලන්න ගිහිල්ලා. නේද? මට පුළුවන්ද? ආන්ගේ පූජාවෙන් පූජා කරන්න බුද්ධම් පූජේමි. ඉමානු ධම්මාය ධම්ම පටිපත්‍ය ධම්මම් පූජේමි. සංඝම් පූජේමි. කියලා අන්න එහෙම කරන්න පින්වත්නි. හරිද? බොහෝ ඉතින් මේක මං කියන දෙයක් නෙවෙයි. බොහෝ කර්ම අහෝසි කර්ම බවට පත් වෙනවා. පටිසන්දෙන්ට වෙලාවක් එන්නේ නැහැ. පුණ්‍ය කර්මයන් ඉස්මතු වෙවි ඉස්මතු වෙවි ඉස්මතු වෙවි කෙනෙක් එනකොට අර පාප කර්මයන් වලට ප්‍රතිසන්දෙන්න වෙලාවක් එන්නේ නැහැ. ඒවා අහෝසි කර්ම බවට අන්තිමට අහෝසි කර්ම බවටමපත් වෙනවා. එහෙනම් කර්මයෙන් නිදහස් වෙන්න, අපලෝපද්‍රව වලින් නිදහස් වෙන්න, නේද? නැකත් වලින් නිදහස් වෙන්න ධර්මානුකූල ක්‍රම තියනවද නැද්ද? හදිහුණියන් වලින් හදිහුණියන් වදින්නේ ඇයි? මතුරුලා මතුරුලා මතුරුලා වචනේ බලෙන් නම් තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ මන්තරේ ඊට වැඩිය ප්‍රබලයි. එහෙනම් මතුරුපු මතුරුපු හදිහුණියන් හරියන්නේ නැහැ. ජප කරපේන එකක්වත් හරියන්නේ නැහැ. බුද්ධ බලයේ gedera තියෙනවා නම්. අමනුෂ්‍ය දෝෂ තියෙනවා නම් ඒක හරියන්නේ නැහැ. ඔය දෙකෙන් හැරෙන්න වෙන කරන්න දෙයක් නැහැ කාටවත්. නේද? නිකන් රොඩු ගොඩක් විතරක් බවට පත් වෙනවා මතුරුලාගෙන අපි ඔක්කොම. ඉතින් ආය තවත් මොකටද මෙච්චර මෙච්චර හොඳ තොවිලේ කරගන්න තියෙද්දි gedara මේ මොකද මේ හතර තිබ්බාගේ දුවන්නේ. හැම දෙයක්ම අපිට අසරණ වෙන්නේ නැතුව ජීවත් වෙන්න අවශ්‍ය කරන හැම දෙයක්ම බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවද නැද්ද? නේද? ඉතින් එහෙනම් බය වෙන්න දෙයක් නැහැ. ඒ වුණාට වැඩියෙන්ම ওই දේවල් වල යෙදෙන්නේ බෞද්ධයද අබෞද්ධයද? අනේ ඔව් බෞද්ධයත්ව බෞද්ධයත්ව අසරණ වෙලා. හරිද? ඒකින්ද අපි ජව සම්පන්න ඉතා ජව සම්පන්න ඕක කියනකොටම ආන්දරෝ කිව්වට ඉතින් කියලා වචනයක් තියෙනවා ඇතුලේ. නේද? උන්වහන්සේ නම් කියයි ඉතින් අපිනේ බැනුම් අහන්න ඕනේ කියලා නේද? නෑ මේක සමාජගත කරගන්න ඕනේ හැමෝම මේක තේරුම් ගන්න ඕනේ. නේද? තේරුම් අරගෙන මේ විදිහට නැකත් හදාගන්න පුරුදු වෙන්න ඕනේ. නැකත හදාගන්න. අපේ බෞද්ධයාගේ ඉතින් කියනවා කට්ටියට. මේ අපි දැන් අහවල් සතියේ හොඳ වැඩක් කරන්න යන්නේ. අපේ නංගිගේ කොණ්ඩේ කපන්නයි යන්නේ. හරිද? ඒකින්ද ලොකු ලොකු පුතාට කියනවා. හරිද? පුතේ අද ඉඳන් ඔයා බොරුවක් නොකිය ඉන්න ඕනේ නැත්නම් අපිට නැකත හදාගන්න බැරි වෙනවා. මදුරු එක්කවත් මරන්න නැතුව අද ගෙදර කට්ටිය ඉන්න ඕනේ. නේද? නැත්නම් අපේ නැකත හරියන්නේ නැහැ. අපි අහවල් දවසේ 7ට මේ පින්කම දාගෙන නැත්නම් පින්කම නෙමෙයි මේ උත්සවය දාගෙන තියෙන්නේ. හරිද? එතකොට එහෙනම් ඒ වෙනකොට අපි ඔක්කොමලා පිරිසිදු වෙලා හෙදන්න පුළුවන් නම් ස්වාමීන් වහන්සේවත් වඩම්මගෙන සිල් සමාදන් වෙලා පිරිත් ටිකකුත් කියලා මේ කරගන්න පුළුවන් වෙන්න ඕනේ. දැන් මොකද වුනේ ඇත්තට? මලමිනිය කියලා කියන්නේ ඉතින් වෙන්න තියෙන ලොකුම හදිය වුණා. නේද? වෙන්න තියෙන ලොකුම හදිය වුණා. ඒක එළියට ගන්නත් මං යව එක දවසක් මලාට පස්සේ මොකද මිනිස්සු ඔය කරන්නේ? නෑ මලමිනිය එළියට ගන්න එකත් බලන්නේ මොකද? දැන් ඉතින් මේ මිනිස්සු ගොඩ ගන්නද දැන් ඉතින් මැරිලානේ. වෙන්න තියෙන ලොකුම කර්මය වුණානේ දැන් නැකත් එක්කම හිටියේ හිටියා හිටියා අන්තිමට දැන් මලා. එතකොට දන්නවද කියපු කතාව? මන් දන්නේ නැහැ ඒ කතාව. නමුත් මේ අත්තු නම් දන්නවා මන් දන්නවා. මලමිනිය එළියට ගන්න නැකත බැලුවේ ඇයි? ඉන්න අයට බේරෙන්න අන්න හරි. මට කියනවා ඉන්න අයට හොඳ නැලු නැකතට මේක ගත්තේ නැත්තම්. හරි. ඉතින් මේ වගේ මහා පිසු ගති අපේ බෞද්ධයන් හරියට හරියට තියෙනවා. ඉතින් කෙනෙක් කියන මේවා මේවා බැහැර කරන්න බෑ දැන් ඉතින් මේවා සමාජගත වෙලා තියෙන්නේ කියලා. එහෙනම් අපිට කියන් තියෙන නිවන් දකින්නත් බෑ. නිවන් දකින්න බෑ මේ තදින් එල්බගත්ත දේවල් බුදුරජාන් වහන්සේගේ දේශනාවට ගැලපෙන්නේ නැති දේවල් එක්ක මේ තරම් අර පූජා මේ පූජා නේද? එක එක දේවල් ලෑස්ති කරගන්නකොට බුදුරජාණන් වහන්සේ කියන්නේ මම කියන්නේ බහිරව පූජා කියයි, තව අර මේවා කියයි, එක එක ඒවා තින් ලෑස්ති කරගන්න. ඒවට මූලිකත්වයක් දෙනවා. එතකොට මානසික ශක්තිය තමන්ගේ උරගා බලන්න ධර්මයේ තුලින් ඇති කරගන්න ශක්තිය බුදුරජාණන් වහන්සේ දේශනා කරා ධර්මය සරණ කොට ගන්න තමන් සරණ කොට ගන්න කියලා අපිට වටිනා මනසක් ලැබිලා තියෙනවා ඒ වටිනා මනසත් එක්ක බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය ලැබිලා තියෙනවා අපේ මනසින් අන්න ඒ ධර්මය නැగిලා එන විදිහට සකස් කර ගැනීම තමයි තියෙන එකම කරන් තියෙන දේ එතෙන්ද මහා පරිණිදාන සූත්‍රයේදී මේ විදිහට දේශනා කරපු තැන බුදුරජාණන් වහන්සේ ගැනවත් නැහැ, මහා සංඝරත්නය ගැනවත් නැහැ. ධර්මයේ සරණ කොට ගන්න, සංඝරත්නයේ සරණ කොට ගන්න මේ Taman සරණ කොට ගන්න කියලා තියෙනවා. ඇයි ඒ? බුදුහාමුදුරුවන්ටත් අපිට පිළිහිට වෙන්න පුළුවන් සීමාවක් තියෙනවා. සංඝරත්නයටත් අපිට පිළිහිට වෙන්න පුළුවන් සීමාවක් තියෙනවා. ඒකින්ද තමන්ගේ පැත්තෙන් තමයි ලොකුම වැඩේ තියෙන්නේ. ඒකින්ද මහා එඩිතර මිනිසෙක් වෙන්න. එඩිටර් කෙනෙක් වෙන්න. හරිද? මම මම මොන මොන ආකාරයකද වැඩිම වුණොත් මම මැරලා යයි ඉස්සරහ වෙන්න තියෙන්නේ. හරිද? බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට රැඳ මම කටයුතු කරන්නේ නැහැ. කටයුතු කරන්නේ නැහැ. කටයුතු කරන්නේ නැහැ. හරිද? ඒ පෞරුෂය හදාගන්න. ඒ අභිමානය හදාගන්න. ඒ අභිමානය හදාගන්න පුළුවන් ධර්මයක් තමයි අපිට ලැබිලා තින්නේ. අයි ඔක්කොම පේන්න තියනවා. කරන්න මොකද්ද කරන්න ඕන මොකද්ද කියලා පේන්න තියෙනවා. වහලා කරලා නැහැ මොකක්වත්. ඉතින් ඒ හින්දා අපි ඔක්කොම පෙළ ගැහෙන්න ඕනේ ඇතින්ද. අපි මේ ධර්මය කතා කරන්නේ පින්වත්නි කෙනෙක්ගේ හිතක තුල තියෙන රාග, දේශ, මෝහ නැති වෙන්නයි. නොයේකුත් මිත්‍යා දෘෂ්ටි වල එල්බිලා කටයුතු කරනකොට බොහෝ දෙනෙක් තුල රාග, දේශ, මෝහ ඇති වෙනවා. එතකොට අපි ඇත්තටම පැහැදිලිවම ධර්මය කතා කරද්දිත් හැම වෙලේම මතක තියාගන්න ඕන දෙයක් තියෙනවා. ඊට ශ්‍රවණය කරද්දිත් මතක තියාගන්න ඕන දෙයක් තියෙනවා. අපේ ජීවිත හැඩගස්ස ගන්න ඕන කොහොම හරි කරලා. කොහොමද? අන් අයට දේශය නූපදින විදිහට ජීවත් වෙන්න. අන් අයට රාගය නූපදින විදිහට ජීවත් වෙන්න. නේද? අන් අයට රාගය නූපදින විදිහට. මොකද රාග, දේශ, මෝහ උපදින අය උපදින අය විදිහට දන්නවනේ අපි. ඒකේ තියෙන අමාරුව නේද? රාග, දේශ, මෝහ වලින් සිද්ධ වෙන්නේ දැවෙන, පිච්චෙන, තැවෙන ස්වභාවයකට පත් වෙන එක. ඒතර අපේ ජීවිතේ අපේ ඇඳුම් පැළඳුම් පවා අපේ ජීවිතේ හැම ක්‍රියාවක්ම අන් අයගේ රාග දේශ මොහ අඩු වෙන්න කටයුතු කරනවා නම් අන් අයගේ බය නැති කරනවා නේද අන් අයගේ දුක් නැති කරන්න හේතු වෙනවා ඒ හින්දා අපි හැමෝමත් ප්‍රාර්ථනා කරමු මේ ධර්ම දේශනාමය පින්කම් පවා අන් අයට දේශය ඇති වෙන්න හේතු නොවේවා කියලා හේතු නොවේවා කියලා. ඇයි? අපි මේ සම්ප්‍රදාය ගැන බණ කියනකොට නේද? කෙනෙකුට දේශය ඇති වෙන්න තියෙන ඉඩ කඩ තියෙනවා. යම් දේශයක් ඇති වුණා නම් ඊට සාධාරණව හිතන්න කියලා මම මතක් කරනවා. හරිද? බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේ අපේ ජීවිතයට එකතු කරගන්න ඕනේ. ඉතින් පැහැදිලිව බුද්ධ වචනය මොකක්ද කියලා හොයලා බලන්න කියලා මම කාරුණිකව ඉල්ලනවා. හොයලා බලලා නේද? අපි දේශය ඇති නොවෙන්න කටයුතු කරගමු. රාගය ඇති නොවෙන්න කටයුතු කරගමු. ඉතින් ඒ සඳහාම ඉවහල් වෙන්න මේ අත්ංගේ බාහුව බලය යොදලා හරියම්ප කරගත්ත ධනෙ වේ පහදම් කරලා සකස් කරගත්ත මේ ධර්ම දාණය අපි ලබා දුන්නා. ඉතින් මේ ධර්ම දාණය හේතුවෙන් කොහේ හරි තැනක කවුරුන් හෝ කෙනෙකුගේ චිත්තසංතානයක් මිත්‍යා දෘෂ්ටියෙන් අයින් වෙනවා නම්, එඩිතර වෙනවා නම්, ධර්මය තුල පෝෂණය වෙනවා නම්, එහෙම පෝෂණය වෙන පෝෂණය වෙන වාරයක් වාරයක් ගන්න මේ අත්තන්ට බොහෝම පින් රැස් වෙනවා. ඉතින් ඒකින්ද ඒ සිද්ධ වන්නා වූ සියලුම පුණ්‍ය ශක්තිය මේ අත්තන් ලබාගත් මේ මහා පින්වන්ත අය විදිහට මේ අත්තන්ට මේ ධර්ම දානමය පුණ්‍ය කර්මය උතුම් අවබෝධය සඳහාම වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති